නදජු තව විස්තර කරන වෙලාවමදි දෙවැනි දහයන්ට සිදුවන කායික වෙනස් වීම. දැන් මම මේකත් විග්‍රහ කරලා දුන්නේ මොකද ඉස්සෙල්ලා වායුමය නිදහස් කයක් වශයෙන් පත් වුණාට පස්සේ ඒ ඇති වෙන චිත්ත ප්‍රහාදයේ මූල ප්‍රසාද වෙලා මූල ප්‍රසාද ආලෝකයක් පාටපත් වෙලා. ඒ ප්‍රසාද ආලෝකයේ මුළු ශරීරයේ විනිවිද යන. අසක් මුල්ලක් නැර ගිහිල්ලා හදේලිය බෑවුවාම හදේලියේ ස්වභාවය මොකද්ද? ඒ වගේ ආලෝකයක් මුළු කය විනිවිද ගිහිල්ලා ඒකින් හටගත්ත කයක් වගේ දැනෙනවා. ඒ හටගත්තාම දෙවෙනි දහනේ ස්වභාවය දැනෙන්නේ. ඉතින් භාවනා කරගෙන යනකොට හරියට චිත්ත ප්‍රහාණය කෙරෙනවා මත වෙලා එනවා. දැන් සම ග්‍රාම අප්‍රමාදීන්ව ධර්මාභෝධය ලබා ගන්න කියන අවස්ථාවේදී ධර්ම අවබෝධය ලබාගෙන ලෝකේ අසාරත්වය දැකලා නිවන සාන්තිය දැකලා හිත පිහිටවා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගෙන යන්න කියලා ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න උත්සාහ කරන්න ඕනේ. කරුණා ශාසනය මතු කරමින් තමන්ගිට උදව් කරන්න උපකාර කරන්න පුළුවන් සත්වෙින්ද හැම ආකාරයෙන්ම ඒ වගේම යහපත් වන්නා වූ මෙත්තා සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ක්‍රියාත්මක කරමින් ඒ කරුණා සාධනෙ ගොඩනගලා දින්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ ආකාරයෙන් බුද්ධ සාධනෙ ක්‍රියාත්මක කරලා සමන්තත් ලෝකයට යහපතක් කරලා තමත් කිමුක්තිය සලසාගෙන අනන්ත සාන්තියක් ලෝකයට පතුරවලා යහපත කරලා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි සාසනය කියන්නේ. ඒ සාසන ආශිර්වාදයේ මතකෙන්නේ නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කරගන්න සෑම දිනකට යහපතක් වේවා.